ඒ ස්වභාවයේ හිත යොමු කරලා පතරි කියලා හිතනවා. ඊගාවට අනිත් කකුල කරන කොටත් තියෙනවා. මේ විදිහට ඒ ස්වභාවයෙන්කොට ඒ පතරි සංඥාවේ ඒ විදිහට කරනකොට සීය ළඟට එනවා. මේ ඔක්කොම උපායන් හිත සමාධි කරගන්න ඔය ඒ සිදුවන ගතිය අනු කරගන්න ගන්න උපායන් කරනවා. ඔබට ඒකත් කෙනෙකුට බැරි නම් වශයෙන් කියලා තියාගෙන මේ කෙලෙස් විසර්ග එන්න කලින් එන්නේ ඉස්සරට තමන් කුසල විසර්ගයේ පිළිපස් කරගෙන සීල සත්‍යයෙන් දුක් පරිවෘත සෝපසිත කියන තැනදී හෝ බුදුජානකගේ ගමන් දුරුණ සීපත් කරගෙන හෝ සක්මන් කරනවා ආපෝ දෙන්න අස්සසපසාව දෙන්න ආනාපාන භාවනාව ඊට අමතරව සත්‍ය පුද්ගල භාවයට හම්බ වෙන අරමුණු ටිකක් අර අපි කියන විදිහට මෙහෙය කරමු. ඒ ඔබේ කාලෙදී ඒක මෙහෙය කරන්නට ගන්න නැතුව අද ආනාපාන සතියේ තම උපසවතේ ඔයගොල්ලෝ දෙකලට මොකද අවස්ථාවක් ඉගෙන ගන්න අත්පුරව ශරීරයේ වෙනින් කරන මම තව සියුම් කමඨාගේ සුදුත්තිය දවල්ට එකක් කියලා දෙන්න. අපි කුකාරි එකේම තමයි අර්ථදා බලන්න. ඒකවත් යොදමින් කරනකොට සමාන්ත ගොඩාක් පහන්සු කරගෙන යන්න පුළුවන් හොඳට වැටෙන කමඨාන් ඊට පස්සේ ඒක තමයි තමයි කවරණ. ඊට පස්සේ ඒක විකටම කරගෙන යනවා. මතක් කළා වගේ බුද්ධ බුද්ධ විරත්න ශ්‍රේෂ්ඨ හිතකය වචනකේ කුඹුර පූජා කළා මේ මේ හිතකය වචනේ කියන ගුණයන් කිසිම අනුගතවකට මම සමාව ලැබෙන්න කියලා හිතලා වැඩි විශයන්ට ගුරුවරුන් කාර්යයට වර්ධකුණා සමාවෙන්න කියලා හිතින් කියලා මේ වරණම් පස්සෙන් නැහැ अंदर बैठे हुआ चल रहा है